මේ දෙවියන් මොනවා හරියට බලන්න. අපේ මේ ශරීර පුරුද්දේ තියෙන ඡන්දය, රාගය, තරහදෝෂය දුනින් එන්නතෝ. මේ ශරීර යථාස්වභාවයේ අපට අවබෝධ වන්නට නෑ. අපි මේ මුලාවන් පස්සෙන් දැසින්නේ ආසන්නයක් දෙයක් දෙයක් දෙයක් සිද්ධ වන වශයෙන් මේ මුලාවන අයින් කර ගැනීමට බොහෝ දෙනෙක් ජීවිතුන් භාවනා ප්‍රයෝගී වෙනවා. ශරීරයේ නිවන කිරීමක් ඇතිවෙන සංහාරයේ පහළ ගැනීමත් භාවනාවද උපකාරී වෙනවා. එසේ ශරීරයේ පිළිබඳ යථාභූතයක් කරනවා දෝෂෝ ඇති කරගෙන ශරීරයේ කෙනෙක් වාසනාව සංහාරයේ ධර්මදෝෂෝ නීකරගෙන සිටින අවස්ථාවක මරණාසන්න භාවනාව ගැන කරුණාකර ඉදිරිපත් කිරීමේදී මේ ශරීරයේ කෙරෙහි පවතින ඇලෙන ආස්කාව පාදානයේ කරමතුලෝ කවුරුද ගන්නට වෙනවා ඇති. මේ සතර කම්පන වලින් දැන් පරිහාන තුනක් ලැබුවා. මේ කම්පන තුන තියෙනවා. අපිට පුළුවන් සම්පූර්ණ වූ උපසන වශයෙන් දිනුමක් දෙන්නට. අපි මේ මොන කිසිම සිදු කරන සතර කම්පනයේ අවසානික මනස් ආනන්දය විශේෂයෙන්ම මේ පිළිබඳව අප ගිය වාරයේ කනවාසී භාවනා වෙන දේශනා කළා යම් කරුණකින් තමයි අදත් ප්‍රකාශ කරන්නේ සමහර විට ඒක වෙනස් කරන දෙයක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙන මරණසත වික්ඛවේ කවදාවත් මේකතා අන්තරාවති මහාන සංසාර අමතෝගතා අමතෝ පරිවිසන මේ සූත්‍ර පාඨය පටන් වන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මරණ සති සූත්‍ර කියලා සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි මරණ සති සූත්‍රයේ පටන් බලන කොට සූත්‍රයේ දෙකේ මරණ සති සූත්‍රයේ කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මේ සූත්‍ර දෙකේම මේ මා සම්මිතියේ පාඨයේ දැක්වෙනවා. මනසට විකලේ හදාවෝ එකතා මහකරාණී මානසිකා අමතෝකදා අමත පරිවසන මහණෙනි මේ මාර්ග සතියේ භාවිතා කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් නැවත නැවත වැඩිමි මහකරාණී මහානසිකා මහත්ඵලයක් අත්වෙනවා මහානසිකයක් ලබා ගන්නට පුළුවන් වෙනවා අමතෝකදා අමත පරිවසන නියමිත දේ දුරිනා නිවන කෙරෙහි පවතින කුමක්ද මරණ සතිභාවනා අපි අසවල් දෙන්නේ නම් මනසට භාවනාව තුළින් උපචාර සමාධිය ධ්‍යානයේ ඉතිහාස සමාධිය පමණයි ඉස්සර ගන්නට පුළුවන් කියලා. පොත්පත් ගෑනලා කියන්නේ එහෙමයි. විසුද්ධි මාර්ගය කියන පොත ප්‍රකාශ කරන්නේ ඒ ආකාරයෙන් දේශකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීල පාඩ නිෂ්ප්‍රභාකරණින් අනුදේශනා කරනවා. ඒකයි අප පළවෙනි විනස්තර ජනනාථයේ කේශී පාඩේ මේ පින්නට ප්‍රකාශකලේ මනස භාවනාවේ මරණය ගැන වැඩිමින් මරණය ගැන සිතපත් කරමින් ආරම්භ කරන විට භවනාදී අපට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකාකකින් අනිත්‍ය සම්පත වශයෙන් ඉමානිපවා මරණ සරි භාවනා වැඩිමින් ඇතිකර ගන්නට පුළුවන් නිශ්චිත ආකාරයෙන් එය කරනවා. විශේෂ නාමයේ කියන පුතේ මානසික භාවනා වැඩි වූ ආකාර කීපයක් දෙනවා. ඒවා මේකේ මම විස්තර කළා. ඒ මේ ඒ විදිහට මානසික භාවනා වැඩිවා නම් ඇත්ත වශයෙන්ම දෙන්නට උපචාර සමාධියක් ඇතිකර ගන්නට නැහැ වන්නට පුළුවන්. හැකියුවත් බොහෝ හරිදරයි. ඒ ඒ විශේෂ මානසික කියන පුතේ ඇතිනේ විවිධ ආකාර උපමා දක්වමින් සමාජයේ මරණය සිදුවන ආකාරය ගැන සිහිපත් කිරීම. ඒ සමාජයේ දුක්ඛයෙන් මහා මොහොතමයන් වහන්සේලා කියන බැව මගේ ජීවිතයේ නිසා මරණයටපත් වෙන මේ අන්තිවසේ නොයෙකුත්ම අරගෙන ඒවා පාර්ථ කරගෙන මහාගේ මරණය සිදුවන බව ප්‍රකාශ කරන මේ තීපත්‍රයේ පවයි මොකක්ද දැක්කේ. නමුත් මේ මානසික භාවනාව වැඩිම තුලින් අපට සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් ඇතිවන කායන පස්නා භාවනාව වඩන්න පුළුවන්. ඇත්තෙන්ම වැඩිම කායන පස්නා භාවනාව. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පදානාරණ කරන වික්‍රේ කෝසීකාවාසීන සරණ චේතකාය අට්ඨං. ඒකමස්තං ආදීහම් තං ආසීන තං උතුමාලකම් හිමිනකම් දුකෝදාසං සෝ ඉනිමේපායන උපසන්නති එවං කෝදාය අයං කෝකාය එවං ධම්මෝ එවං භාවි එවං අනතිතෝති නැවතත් මේ යෝගාවතුරේ විකුණගෙන අදහස් කරන දේශන මහසලා තුනයි ඒ සික්ෂණ විපාක විපාකා වෙනසින් වනක් විශේෂතම ඒ කාදාන කරනවා මේ සරණියක් ගන්නවා ආලමිනියක් ඒකම ගන්නවා ඊම ගන්නවා ඊම ගන්නවා එක දවසක් ගියේ දවස් දෙකක් ගියේ දවස් තුනක් ගියේ මම මෙයන් ගන්නවා සෝ එන්නේ පායන් සංහරදී ඒකට ඉන්නේ එක දවසක් දෙකක් තුනක් යනකොට බුදුමාර්ගකාමී නිදිලා නිදිලා ගන්න නිපාත වෙලා විමුක්තක ජාතකන් මරණින් නිදි මොහොතක් කරන කන්සිදුවලින් නාසිදුවලින් මොගෙයි මෙතැන් වලින් මොහොතක් කරනවා සෝයන්නේ පාරමිත සංහරණය සමාවේ කරදී අනු බලනවා ඒ අනු ඒ අනුසිතන සමාවේ පැවැරේ අයත්ෝ කාය වීමාවේ පැය ඒවන් ධම්මෝ යේසු භාවයට පත්නවා ඒවන් භාවී ඒවන් මනසිතෝති යේසු භාවයේ ඉක්මවා නැහැ මගේ මේ මේ මරණයටපත් කියන මරණය පාරස්තරලා ඒක සිහිපත් කරලා ඒක අනුකූලව සමාන්ගේ ශරීරය එසේ මරණය කරන ආකාරය සිහිපත් කරන්න කියලා දක්වවදා. මේ විදිහට විදර්ශනාමයක් කියන නව සීලතිකේ කියලා ඇතිවෙන්නේ ඒකයි. එහෙම කරනකොට ඉතින් ආචාර සම්මාපාය පාරණ පස්සේ විරති භයදාවා පාය පාරණ පස්සේ විරති ආචාර භයදාවා පාය පාරණ පස්සේ විරති තමාගේ ශරීරයේ අන්නයේ ශරීරය මෙහිමයි තමාගේ අන්නයේ ශරීරය මෙහිමයි කියලා එහෙම මෙනෙහි කරනකොට ඒකේ සම්දය වයගෙන යනකොට ඒ විදිහකට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ කාලසත් වටහන සූත්‍රයේ අනුකූල මරණ භාවනා කරන ධර්මාන නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. විශේෂ නිර්වාණ බුදුරජාණන් වහන්සේ එලෙසින් පදාරන්නේ නැහැ. සමුදය ධර්මයන් පස්සේ ආකාරයෙන් විදිහට වයන්මාන පස්සේ ආකාරයෙන් විදිහට සංදේ වයන්මාන පස්සේ ආකාරයෙන් විදිහට අතිපායතුවා අනස සති පස්වටතාවෝති යාමදී ඥානමත්තාය අතිශ්චිමත්තාය ඒ දේශනාවේ මේ මානසික භාවනාවේ නියම ආකාරයෙන් කරනවා නම් ඇත්ත වශයෙන්ම ඒ නිවන් දක්වා නිසාරා ස්වාමීන් වහන්සේ මේ කෝටි කුත්‍යයක් වල ඇත්ත වශයෙන්ම සතුටු වටමන භාවනාවෙන් වැඩි. එම නිසා අපි සංගතයේ මානසික භාවනාව තුළින් සාර්ථකව විදර්ශනායන දෙකම යොදවන සැකසවල වැඩෙන හිතමනුමේ මානසික භාවනා කරන ආකාරය ප්‍රකාශ කරන්නේ. මේ දේශනාවෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ අපි කෝටි කුත්‍ය කරන අර කලින් කියන්නේ සුදාවසෝක්‍ය ආශ්‍රය යනවා ජීවිතයේ දේපාරණ මොහොතින් මොහොතන කරන්නේ කරාන්තයේ යනවා උපන් ජීවිත මොහොතින් මොහොත මරණාත්මේ කරා යන දීනාදී වශයෙන් සූර්යපුත්‍රට මානසික භාවනාව විස්තරේ අර විසුද්ධි මාර්ගයේ දැකෙන ක්‍රමයේ සංකූල දැන් කියන්නේ ඒක මේ නෙවෙයි ක්‍රමයේ පාඩක පොදුවේ අපි මානසික භාවනාවදී සමාධි විදර්ශනාවේ කියන්නේ නැති කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කරගන්න කිසිේ කියන්නේ දැන් අපිට විස්තර කරනවා. පරිමින් අර විද්‍යාන මහසේ වදාළ පරිදි සමාධියේ අර බාහිර මලමින් යන්නේ සමාධියේ මලමිනේ සමා ඉදිරියේ තියෙන හැටි වල අර මිනිකෙක් දෙයක බාහ මුදබා සමාධියේ මලමිනේ සමා ඉදිරියේ දිශන ආකාරය කරනවා. මම ඇතිවෙන මරණය පස්සෙයි. මේ මරණය පස්සෙම දැක්ක ගමන් අපි කලේ එක් දැක්කන කාරණාවක් තියෙනවා. මරණාසන්න භවනාව තුනේ බලාපොරොත්තු වෙන මුඛ්‍ය කර්මාන්තය මොකද්ද? අපි මරණ මැරෙන මොහොතට පත්වෙනකොට අපි මැරෙනකොට අපට මේ ලෝකේ තියෙන සියලුම දේවල් අත්හැර දමන්නට සිදුවෙනවා. කිසිම විකල්පයක් කිසිම කෙනෙකුට නැහැ. අපල පොතේ ඇලුම් කළ සමන්ගේ දරුවන්ට සහෝදර සහෝදරයන්ට දෙමෝපියන්ට ස්වාමිපුරුෂයන්ට භාර්යාවන් කවර කෙනෙකුට හෝ කවර දෙයකට මරණ මොහොතේ ඒ සියල්ලම අපට අත්හැර ගන්නට වෙනවා. සත්මන් පහාය උපන්නේ යන්ති සියල්ලම අතහැරගයි යන්නට සිදුවන්නේ. ඒක මුත්තටම මතක තියාගන්න ඕන. අපි මේ ඇලිලා බැලලා මේවා බලලා සිහිකරේ. මේ සියල්ලම අපට අත්හරින්න ඕන. මේක පෙර ආත්ම ගානන් අපි ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙලා තියෙන කල්පනා. ඊටාසිකෝ පහාරියාවෝ ඊටාහත් හරියයි. එදා සිට ශාන්තිම සිවුරු වදනේ අපි හිතමු ඊටත් ගිය වර්ගයේ කියන ජීවිත පෙර ආත්මයක් අපි මනුස්සාත්මයෙන් මුදුනයි කියන ඒ ගිය ආත්මයේ හිටපු දෙමාපියෝ අර අරකෝ එදා සිට ධර්මං අදාරකෝ එදා සිට දීපල වස්තුව අදකෝ ඒ සියල්ලම ගිය ආත්මම ඉහතයි මේ ආවේ අලුත් අම්බලමකට මේ ආත්මයේ තිබුණු අම්බලමින් අලුත් අම්බලමකට ආවා. දැන් මේ අම්බලමේ අලුත් ඥාති අලුත් මිත්‍රයන් අලුත් අම්බලමක් හොරණේ මේ ඥාති මිත්‍ර අම්බලමට මොකද සිදුවන්නේ? මරණ මොහොතේ ගිය ආත්මයේ ජීවිතේමයි අප ඔක්කොම අතහැරලා යනවා. කිසිේ අවපසු පසින් ඉන්නේ නැහැ. අපට වෙන කරන්න දෙයක් නැහැ. සියල්ලම අපි අතර කරින ආරම්භෝති තමාගේ මනමිනේ දිනේ දිස්වෙනකොට මම මේ මම මේ මරණයට පත්වලා මේ මගේ මරණය මෙතන තියෙන්නේ කියලා හිතට මනසින් අවබෝධ වෙනකොට ඒ කාර්යය ගැන සිතා බලන මට මොකද සිදුවන්නේ සියල්ලද අත්හරින්නට සිදු වෙනවද නැද්ද මේ සිද්ධීමේ මානසික ශක්තිය වශයෙන් සිදුවන දෙයක්. එනිසා මේ භාවනා කරනකොට මේ කාලය තුළදී යම් කිසි දැනීමක් ඥානශීලීමක් තියෙනවා නම් යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ සියල්ලම අර්ථකථන ආරණ්‍ය ගැන සිහිපත් කරන ඒක සාමස්ථානීයයි සියල්ලම අත්හැරීම මරණය පාදක කරලා යන්න හිතන්නේ මරණෝ දේශයට මට ආකාරයෙන් සිදු වෙනවා දැන් මම මම ඒ සියල්ලම ආකාරයෙන්මයි කියන්නේ සියලුම දේවල් සියලුම දන්දන සියලුම සම්බන්ධතාවය සිතින් සම්පූර්ණයෙන් අත්හැරෙනවා මේන පුරුදුකලට අපිට මරණ මොහොතේ කිසිම ගියක් එකක් නැතුව කිසිම ඇලීමක් නැතුව අල්ප මාත්‍ර අනු මාත්‍ර හරි ශේෂයක් අතර දෙකක් පාරන්නේ නැතුව සියල්ලම අත්හැරෙන්න පුළුවන් එහෙම අත්හරින්නට බැරි වුණොත් මරණ මොහොතේ කාට හරි දැනීමක් ඇති වුණොත් දැන් තියෙන මනුස්ස රූප නෙවෙයි ලැබෙන්නේ ප්‍රේත ලෝකයේ ප්‍රීතාවන්. ඒක නිසා මේ මරණසති භාවනාව තුළින් නිවන සාක්ෂාත් නොකර ඒක මේ ධ්‍යාන ඵලයක් ධ්‍යාන මාර්ගයක් පුදවා නොගත්තා අපට මේ තුළින් හොඳ තැනට ඉඳීමට ඒ ධර්මයේ ආකාර වෙනවා හරියට නිරන්තරයෙන් මේක ක්‍රියාත්මක කරනවා නිරන්තරයෙන් සෑම දවසකම මරණ සතිය වශයෙන් විනාඩි 4ක් 5ක් වඩනවා නම් නියම වශයෙන්ම අවබෝධ කරගන්නවා නම් මරණ කාලයේ තුලදී සියල්ලම මට අත්හරින්නට වෙනවා එන්න නිසා සියල්ලම මම අත්හරිනවා කියලා සෑම දවසකම අඩු වශයෙන් විනාඩි 4ක් 5ක් සියලුම ධර්මයන් අත්හරින්නට පුළුවන් කවර මොහොතක මරණය සිදු නැත්නම් මේ ඔක්කොම අතහැර යන්නට අපේ සූදානම්. කොතනකවත් කැකෙල දෙන්නේ. මේ දෙවියන් තුනක් කැඩෙන්න කාමන්නට අපට ආර්ධ දෙනවා කියන එක. සියුන මොහ ආර්ධ කය. වචනයේ මේ විදිහට ගන්න කඩ වෙන කඩ තියෙනයි කඩ වෙන බන්ධන කරන්න. මෙන්න මේ කර්තේ හැකර ගැනීමට මරණ සතිය උපකාර වෙනවා. මම මේ දිනක් ඇතුළේ කරන කීය විකාශ කරේ මේ මානසික භාවනා වැඩිමිට උනන්දු උත්තරේ සඳහා මේ මානසික භාවනාව අර ඉන්දිය පොඩි කරන ආශය කරන්නට කියනවා එහෙම නෙවෙයි දැන් මේ ප්‍රකාශ කරන්නේ යුගනන්ද වශයෙන් වෙන ආකාරය මානසික භාවනා වඩන ආකාරය සමාධිය මලමින් ඉතිරි දැරලා ඊට පස්ව සියලුම ජීවයන්ගෙන් අයින් කරන ආකාරයම අමංකවම හදවතපතේ ඊට පසුව මලමිණියට මොකද වන්නේ ඒක මතන්නා ජීව මතන්නා තීන මතන්නා දවසක් නැනේ මොකෙක්ම යනවා මලමිණිය දවසක් ඉක්ම යනකොට ඔය කියන පිරිසු රූපයන් නැහැ ඒවා මොකද සිදුවෙන්නේ ඒක කන පාඩට හැරෙනවා විමුක්ති ස්වરૂපයක් හැරෙනවා නැත්නම් අප්‍රියකර අනුපාඩක බවක්. ඒක දැනි. දවස් දෙකක් යනකොට තුනක් හතරක් යනකොට වයිදි කියන එකක් ගන්න තමන්ගේ මලවලින් හොඳට ගන්න. දැන් පූජස් කරනවා නයන් කරනවා හොඳට සුවඳ වර්ග හොඳ ඕඩුකරන වර්ග විහිදුවනවා දසකට. අන් වලින් අන් සිඳුර වලින් කරනවා එහෙන් කරනවා අටින් කරනවා විවේකකාරී සිහි තැන්වල තියෙන සිතුවිලි වලින් නිමිකෝටස් කරන. මේ කරන් බලන්න. මගේ මනමිනිය මෙන්න එකක් ගියා දවස්. මෙන්න දවස් දෙකක් ගියා මෙන්න තුනක් ගියා. මෙන්න හතරක් පහක් යන මේ ඕජස් කරලා යනවා. එහෙම කරන කොට කායය වශයෙන් භාවනා කරනවා. එහෙනම් මලමිනිය පුරන්න පටන් ගන්නවා. මේ විදිහට කියන එක කරන අකුරු වෙන ආෝචස කරන පන්නෝ ගන්න අධිය වෙනවා ඒ ඒසොත් ඒක ඉදිරිපත් වෙනවා විනාශ වෙනවා දැන් මලමිනී ඇති ඕන තමන් මලමිනී විශ්වලාය කරන්න දැන් මෙන්න පුරණය උපරණකට මේක ඇතුලේ තියෙන වායු උදාහර කොටස් ළඟ කොටස් වලට මොකද සිදුවන්නේ ධාර්මයේ කරණ අරණ ආමාශිතින වෙලා. අපි ඇයි පුරාණ වාර්ණ කියන මේක පුරණයට අර ඇඳේ කියන වායු ධාතුව බාහිර වායු ධාතුවට එකතු වෙනවා. අභ්‍යන්තර වායු ධාතුව බාහිර බාහිර වායු ධාතුව ධාතු වශයෙන් එකක් බවට පත් වෙනවා. මේක තමයි මෙනෙහි කරන තරලයක බලන්න පුළුවන්. බලන්නේ දිනන නේනවා පුරනවා විශේෂ සංකල්පනායකට තමාගේ හඳමී ඇඟැලේ තියෙන ධාතු කොටස් අතරින් එක ධාතුවක් පායන කරලා පාරද පායකාන්ත එක් වෙමින් එක් වෙනවා මේ වායන ධාතුව යන තනින් නෙමෙයි සාධාරණ කොටස් අරගෙන ප්‍රධාන වශයෙන් වායන ධාතුව විතරක් අපි මේ දී කරන්නේ ඒ දේ වායන ධාතුවේ රක්ෂණය කොහොමද කියලා කියනවා නේද සම්මා කරගෙන අනිත් ධාතුක සුත්ති වෙනවා. නමුත් අපි පාරවතරකට පමණක් අවධානය යොමු කරන්න හොඳට සමාන. ඊට පස්සේ දැන් මේ ඇඟේ තියෙන අනුකම්පස් කරණේව මුලේව වත්කමේ මේ ජීවිතයේ විඥානය දැන් බලන්න ඉතිනවා. මෙහෙම බලන්න සිටිනකොට ඇඟේ තියෙන වලක කොටස් ඔක්කොම පොළවට උරාගන්නවා. ඒ පලාවේ තියෙන දක්පවා විරූප වෙනවා තන තනකොළ බවක් මලමිණියක් පොළොවට දාලා අර ගලන ජරාවල් පොළොවට උරා ගන්නකොට ඒ වටේ තියෙන කනකල පවා නිකන් දුරුටකයක් අනුටකයක් ගන්න. අනාමාන වතුර කොට වාස්ත වෙවි ඉන්න දැන මේ අපි බලමු. තමාගේ මනමේ මේ කුපරණයට වායය දහරව බාහිර වායය දහරව දෙක තුනක් දෙකෙන් වෙන බාහිර දෙක තුනක් දැන් මේ වතුර කොටස් කොහොමද ජීවිතයේ විකුණන දුරා නරා යන්නේ සමහර වෙලාවට වාස් කීනවා. දෙකේ තියෙනවා. මේ සියලුම වරකපස් වලට දාගත් ඒවා නැවත වාස් වෙලා ඉන්න ගොස් නැවත වැඩි වශයෙන් වරකටම එකතු වෙනවා. ආහාර වරකටම අභ්‍යන්තර වරකටම ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව සම්බන්ධ වෙනවා. මේ කියන ලක්ෂණ. ඔන්න ආශ්‍රයෙන් මුන්නේ වලවලාගේ පොළවට උරුමී වන්නේ යනවා වායුවකට ඇවිල්ලා මේ හරියට බලනකොට අපිට ඇටසැකිල්ල දෙන්නේ පටන් ගන්නවා. සිතට තියෙනවා ඇටසැකිල්ල තමයි ඇටසැකිල්ල. මේ ඇටසැකිල්ල හරියට දිස්සෙන්නට ආනේ සිත එක එක ඇටකෑල්ල දිස්සෙකින් බලන මෙන්න මේ ඇටකෑල්ල ඉරදිදායන ඊට ඉහළින් තියෙන කොටස ඔන්න දිරනවා ඔන්න පාස් වෙනවා ඊට ඉහළින් තියෙන කොටස දිරනවා පාස් වෙනවා මේ ආකාරයෙන් පාදයේ සියලුද සියලුම කොට දිර දිර පාස් වෙමින් පාස් වෙමින් යන ආකාරයේ දෙස අපි සිතින් බලන්න විදේශ සියලුම ඇටකොට පොළොවට පස් වුණාට පසුව මේ ශරීරයේ ඇඟේ ශරීරයේ සිතට දුකින් මොකද රූපවල ඒ නිසා මේ පඨලේ ආනෝ හේතු වායු භාගතරේ එන්න මේ විදාවේ සිට පැමිණි ඒ ධර්ම හතර බාහිර ධර්ම හතර ඈතමාට පස්සේ වෙන එල්ලෙන්න දෙයක් සිටේ නෑ හිතට යන්නට අරමුණක් නැති නිසා අපේ රූපබුද මේ ඇඟ සම්පූර්ණයෙන්ම සිට නොමැදී ගොස් අහසේ සිට පාවෙනා සංගතයක් වෙනවා මේ කාර්යය විස්තර කරගෙන ඉන්නවා දහදොස් දෙනෙක්ට වැඩි කියලා ගන්නට පසු. ඒක නිසා මේ මතයට මේක කරන්න දෙපොවා. ඊට පස්සෙව නිවනට යන කරුණක් වැඩ කරන්නට ඕන. මෙන්න මේ කාර්යයේ ඇතිවීම මහා ලොකු සමාධිගතයක් උත්තර වීම කර්ම සති භාවනා කුලී. කිසිම රූපයක් හිතට දෙන්නේ නැහැ. ආසිත ආසය ආසය සිතයි එක්කලා සිත ආසී භාවනාවයි. කිසිම අරමුණක් නැහැ. හිත විසතරයි. හිතට විස්පරක් නැහැ. හිත සැහැල්ලු, හිත සමාධිමත්. හිත සමාහිත වෙලා සංගතාවේ පරදෙලා ගුණී පවතිනවා. ආකාශ ධාතුව බලන්න ප්‍රති. මේ தත්ය දුක්ඛත කර ගන්න පුළුවන් කෙනෙකුට මා ආකාරයෙන් දීලා ගන්න පුළුවන්. මේක එහා තත්යක් තිබෙනා උත්තරහා සත්‍ය මනසක භාවනාවකින් නැති කර ගැනීමට පුළුවන් සත්‍යයක්. ඒක කරන්නට නම් මරණයක් නැහැ කියලා අපි හිතන්න ඕන. ඒක දැනගැනීම මම දැන් මම කලින් දවසේ විස්තර කළා දැන් මම ඒක කියන්න යන්න අවශ්‍ය නැහැ. මරණයක් නැහැ කියලා අවබෝධ වීම තුලින් උත්තරහා ගැඹුරු සමාධියක් ඇති කර ගන්න පුළුවන් මනසක භාවනාවකදී. යම් මේකින් දෙලස්තර මුළු ශරීරයේම සිතට නොවැටෙන ආශේෂිත කාරණාවක් උත්පදවෝ ඒ අය විසින් අනිෂ්ඨානය කරන්න මෙන්න මේ ආශේෂිත පවතින කාර්යය විනාඩි 10ක් තුළ මට 10ක් තුන පවතිවා ඒ මානස්ථාන කරාට පසු විනාඩි 10ක් මේකට දෙන්න පුළුවන් නැවත අධිෂ්ඨාන කරන විනාඩි 15ක් මට ඉන්න දෙවිවා එතකොට විනාඩි 15ක් ඉන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තිය තුලින් මේ ආකාරයෙන් විනාඩි 10 15 20 ආදී වශයෙන් මේ මේ ශෝධිතාවේ මේ ස්වરૂපයේ සිටින කාර්යය අපි දියුණු කරගන්න. ඒ තුලින් අපි වඩන්නේ සම්මා සමාධිය, අපේ සමාධිය වැඩිවා සම්මත වශයෙන්. මෙන්න මෙහෙම වැඩෙන පස්ව විදර්ශනා ඇසකින් මේ ශූන්‍යතාවය දැක්කොත් හරියට කියනොත් අපේ පාරමී ශක්තිය අරින්ට පිළිලා තියෙනවා නම් නිවන අවබෝධ වීමට තරම් ඒ වගේම විදර්ශනා කලින් ජීවිතවල මේ ජීවිතවලදී කරලා තියෙනවා ඒ විදර්ශනා ඥාන මේ දැන ඇති නිවිලා පසුගිය ජීවිත කාලවල ඇති ඉලා තිබෙනවා ඒ විදිහට පස්සේ මේක සාකච්ඡා කරන්න පුළුවන් ඒකයි නිවන අර කිස්බවදෙසත් බඳලායි මහසේනක පාවෙන්නා ගල්පත්තේ දේශන පදාගෙන අවශ්‍ය නර මහසේනයාගේ මහානුකෝටි විදිහේ දනිමි දනිමි දනිමි දනිමි කියලා නැවත නැවත සිහිපත් කරනවා. අති වේගයෙන් සිහිපත් කරන්නේ නැහැ. හිතාසින්ම සිහිපත් කරන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණ වේගයෙන් දනිමි දනිමි දනිමි දනිමි කියන සිහිපත්. මේ සිහිපත් කරනකොට තවත් ඉස්භාවයක් ජය වෙනවා. ධනමි ධනමි කියලා මෙනෙහි කරනකොට සිතට කිසිම ආකාරයක් නැතිව තවත් ඊට වඩා ගැඹුරු කිස්කවා කතා කරන්නට පුළුවන් වෙනවා අන්න එතෙන්දී මෙයා අනිත්‍යයි මෙයා අනාත්මයි කියලා මෙනෙහි කරනවා ඒ කියන්නේ ඒ පසු වෙන නිච්චි සෝනිදාසන කිස්කවා අනිත්‍යය අනාත්මයි මේ මේකට පස්සේ තව විශ්වාසයක් ඇති නැතිවා ඊට ප්‍රති ගැඹුරු එයක් නැත්ේ යාත්මාත්මයි කියන මේ ආකාරයෙන් ඉදිරියට එන එන මානසික සත්‍යයන් ඔක්කොම අනිත්‍ය වශයෙන් කරනවා වශයෙන් කර යොමු කරනවා අනිත්‍ය යනාත්මයි කියලා මෙනෙහි කරනවා මේ මෙනෙහි කරගෙන යනකොට සියලුම සංස්කාර දැනෙන විශ්ලේෂ වීගස් නිවන අපේ සිතට අරමුණනවා එහෙම නුවර එනකොට පුළුවන් ඉස්මරණීය ආකාරයක් තමා කලින් ප්‍රකාශ දෙකාරණියන් ඒ කිස්වව දේශමන වරාකින් බලන මෙන්න කිස්වව ඒක දැනෙන ස්වરૂපයේ දෙස ඊළඟට බලන මෙන්න ඒක දැනෙන කරුණ නැවතත් කිස්වව දේශ බලන මෙන්න කිස්වව මෙන්න දැනෙන කී කියලා නැවතත් දැනෙන දැනෙන කිස්වව දැනෙන කී කියන්නේ කිස්වව දැනෙන ආකාරය සිත මේ දෙක නැතිවම හොඳට පැහැදිලිව දැනෙනකොට මෙතන කිස් බව සහ දැනෙන ගැටේ දෙකක් බව අවබෝධ වෙනවා. මේ අවබෝධ වුණාට පසුව කිස් බව පසකට දැනෙන ගැටේ තවත් පසකට සිටින්න ඈ කරනවා. එවිට තමත් ඊට වඩා ගැඹුරු උසුම නිදානයක් අපට කරන්නට පුළුවන්. එයයි කරගන්න ජීවාසයෙන් අනිත්‍යයි අනාත්මයි කියලා මෙහි කරනවා. මේ විදිහට ඉන් පසු ඇතිවන සෑම තත්ත්වයක්ම අනිත්‍යනා ලක්ෂණයට යොමු කරන යන්නේ ඉන්දී ප්‍රවේශිත වෙනවා ගන්නට පුළුවන් වෙනවා. මේක මේක කෙනෙක් කර්මෝසර වුණා නම් ඊට පසු ප්‍රඥා අධික කෙනෙක් නම් ඒක කරන්නේ කරත් ඒ කරන්නට පුළුවන්. ඒ කිස්බවයෙන් ඉඳගෙන ඒ කිස්බව දැනෙන තරගයේ සමාන බලනවා මෙන්න කිස්බව දැනෙන පැති මෙන්න කිස්බවේ තියෙන මෙහිම සංඥා මෙන්න එහිස්කවද දකින්න විට වෙන වේදනා අනිස්වරේ කියන සාමෘෂ වේදනාවේ කියන ඒ ඒ අන්තයෙන් බලලා වේදනා සංඥා විඥාන වේදනා යනවාකාරයේ අන්තයෙන් බලලා සිතින්ම ඒකන තුන් පැත්තකට ඈත්ලා පසු තවත් නිස්කවද වෙනවා එය අනිත්‍යයි කියනවා නයි කියන්නේ ඉන්නේ නැත්නම් මේක පසු අනකට හඳුන්වනවා මනස තුළින් මතුවන සෑම ධර්මයක්ම අනිත්‍ය ආත්ම ලක්ෂණය තේරුම් ගැනීම ඉංග්‍රීසියට කියන සාකච්ඡාවක් මේ කවදාකාරයෙන් හෝ ජීවීමක් කරට අදතරත් තුළදී ජීවමාන සාකච්ඡා කරගැනීමේ වාසනා ශක්තිය දා වේවා කියන ප්‍රයාසය කරනවා එනිසා මේ දිනකට මෙතන සිට මරණ මතී භාවනාවේ යෙදවන්නේ අර කලින් දේවල් කියන්නේ ජීවිතය අනේකයි මරණය නේකයි ජීවිතය අනේකයි මරණය නේකයි ඒ ආකාරයෙන් මරණය ගැන කරුණා කරලා සිහිපත් කලින් සිට සියලුම සත්ව මරණයට පත් වුණා දැන් සිටින සියලුම සත්ව මරණයට පත් වෙනවා අනාගතයේ සිටින සියලුම සත්ව මරණයට පත් වෙනවා මේ ජීවිතේ කාන්තෙන් මනසේ ආනන්දය සිහිපත් කරලා පරමාර්ථ සිත සම්මාන මතනාට පසුව අවශ්‍යතාවන් වටහා සූත්‍රයේ දැක්වෙන පරිදි තමාගේ මලමිණිය විසින් බලාගෙන දවසක් ඉඳලා කලින් තුනක් වගේ ආකාරයෙන් මලමිණිය විකෘති ස්වරූපයේ වෙනස් ස්වරූපයේ පවත්න ආකාරය විපරිණාමයේ පවත්න ආකාරය දකින්න. එසේ දකින්නට තමයි අද මාගේ විදියට දහස් කොටස් කටගියාගේ දෝවාගේ දහස් කොටස් අතර බාහිර දහස් කොටස් අතර දෙකන ආකාරය දකින්නට පුළුවන් වන්නේ. අනේ මේ අපේ සිත ශූන්‍යත්වයට පත් කරගන්න පුළුවන් ඒක පසුව මා කරන් ජීවිතයේ දෙවන සිත සිත නිවන්න පුළුවන්. දැන් කවුරුත් පමණාවේ නිරතවන්න එකමම අධිකම දෙකේ නාමකවණ අමී විශේෂා මානවයන් වැඩි ආනන්දයේ ජීවිතයේ අපරිණාමයෙන් කාර්යයේ ඉන්දිය ආශෝක සම්මන්ත්‍රණයේ ඉතිහාසය ලයිසන් දිනාගෙන මාසෙ මාස වේවා කියලා